Eh, නමුත් ඇත්තටම අපි වෑයමක් ගත්තා මේ දැන් මම හිතන්නේ මං ගැන කියනවනම් මගේ පොතත් තමයි ජනශෘතිය හැදෑරීමයි නන්දසේන රත්නපාලගේ ජනශෘති විද්‍යාව වගේ පොතයි තමයි පොත් දෙකකුත් තියෙන්නේ. එක්තරා මේ විධිමත් අධ්‍යයනය කරන්න. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට එහෙම නැත්නම් පර්යේෂකයෙක් හැටියට තමන්ගේ එහෙම මේ වෘත්තීය தත්ත්වය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ මොන විදිහටද දැන්? ඔව් වෘත්තීය වෘත්තිය සමන් ඇත්තවසේ වැටුනේ විද්‍යාලංකාරයෙන් තමයි මම මේ කියන්නේ උගන්වන ඉගෙනීම ලැබුණට පරිශන ඇත්තසින් මේ එකක් පරිේෂණාංශයේ දුර්වලකමක් තිබුණේ මම කිප්පල ලියලා තියෙනවා පරිේෂණයේ විතරක්ම කරන්න බෑ උගන්වන්නත් තියෙනවා ඉතින් ඒක වැඩේ වුණේ උගන්වන්න මට තනතුරක් දෙන වෙලාවේ මම ඒක ප්‍රතික්ෂේප කරා වෙන වෙන ඒ කාලේ හැටියට ඒ තරම් ඒවා මට ඉස්සෙල්ලම යක් අඩුව ආඳුර මටයි තව කීප දෙනෙකුටයි විශ්වවිද්‍යාලේ පටන් ගන්නකොට ඇවිල්ලා සිංහලාංශේ උගන්වන්න කිව්වා. ඉතින් මම තා එක්කෙනෙක් හැටියට ඒක කල් දාලා එවනද ප්‍රතික්ෂේප කරලා වෙනින් සුළු වැඩකට හේතුණා. පස්සේ ඒක බැරි වුණාම තමයි පරිේශනාංශයට ගත්තේ. නමුත් මම දන්නවා පරිේශණයයි ඉගැන්වීමයි දෙක එකට යනවා. ඒ නිසා තනිකර ඉගෙනීම වුණත් විශ්වවිද්‍යාලයට ගැලපෙන්නේ නැති එකයි මම මගේ අදහස. එහෙම නැත්නම් විශේෂම පරිශනාංශයක් කියනවා නම් ඒත් උගන්වන්න ඕන. ඒ මොකද ශිෂ්‍යයොත් එක්ක එහෙම නැත්නම් ශාස්ත්‍රඥයත් එක්ක ගැටෙන්නේ නැතුව පරිශනාවක් උදකලාව කරන්න සමහර විට මේ කියන්නේ පරණ විතාරණ වගේ අය ඒ කරන්න පුළුවන්. නමුත් මේ ශාස්ත්‍රීය මට්ටමින් විශ්වවිද්‍යාලයක වැඩ කොටසක් හැටියට පරිශනාවයි ඉගැන්වීමයි දෙක එකට යන්න. අද දවසේ විවිධ මට්ටමේ ජනශෘති පර්යේෂණ ඒ වගේ දේවල් යම් යම් තැන්වල කරන මට්ටමක් අපිට දකින්න ලැබෙනවා. අද දවසේ තියෙන විශේෂයෙන් මානව විද්‍යාව එහෙම නැත්නම් සමාජ විද්‍යාව එහෙම නැත්නම් සමාජ විද්‍යා අධ්‍යනාංශ හැම විශ්වවිද්‍යාලයකම වගේ තිබෙනවා. මේවායේ කාර්යභාරය පිළිබඳව ඇත්තට මේ හොඳයි දැන් ජනශෘතිය හදාරන කෙනෙක් මානව විද්‍යාවත් දැනගෙන හිටියොත් හුඟක්ම හොඳයි. ඒකයි මම කියන්නේ අර බහු අන්තර් ශික්ෂණ වගේ බහු ශික්ෂණයක් තියෙන එක ඒ මොකද දැන් ෆ්‍රොයිඩ් ඇත්ත වශයෙන් ජනශෘතියත් හුඟක් අරගෙන තියෙන ෆ්‍රොයිඩ්ගේ වැඩට ඒ වගේම වාග් විද්‍යාඥයෝ හුඟක් දෙනෙක් ආව ජනශෘතියත් එක්ක එතකොට සංස්කෘතික මානව විද්‍යාව සමාජ විද්‍යාව කෙසේ වෙතත් හුඟක් දුරටම ජනශෘතිය දෙක එකට යන්නේ ඒ මොකද උඟාක්ම බටහිර සංස්කෘතික මාන විද්‍යාව කරන අය ඔය මෙල්නෝස්කී ඒ අයත් ජනශ්‍රුතිය එක්කම තමයි වැඩ කරලා තියෙන්නේ. ඒක ජනශ්‍රුතිය නමින් නැති වුණත් කරන මේ වැඩ කටයුතු එහෙම නැත්නම් කරන අමුද්‍රව්‍ය ද්‍රව්‍ය ජනශ්‍රුති වේවා. ඒක නිසා ජනශ්‍රුතිය අනිත් විෂය වගේම ජනශ්‍රුතිය කරන කෙනෙක් බහු ශික්ෂණයක් එමුනා අන්තර් ශික්ෂණයක් තිබීම උඟාක්ම ප්‍රයෝජනවත්. ඒක මම ඇත්ත වශයෙන් දැනගත්තේ මේ ඇමරිකාවේ අපේ ඉගෙනගත් විශ්වවිද්‍යාලේ බහු මේ අන්තර් විශ්ව අන්තර් ශික්ෂණ ඇමරිකාවේදී ඔබ කරන ලද ශාස්ත්‍රීය සේවාවන් පිළිබඳ මම කැමැති මේ අවස්ථාවේදී ඔබ විමසන්න. මම විශ්වවිද්‍යාලේ වැඩ කරේ මේ ලේඛනාවලි විශේෂඥයෙක් හැටියට. ඒ මොකද ඇත්ත වශයෙන් මේ උගන්නන එක සාමාන්‍ය ඉගැන්වීමට යනකොට මම එක විද්‍යාලයක උගන්වුවා. නමුත් සාමාන්‍යයෙන් ඇමරිකාවේ උගන්වන්න ගන්නේ තරුණ කාලේ ඉඳලම. මගේ එතකොට වෙනකොට මේ හැබැයි මගේ තනතුර සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල මේ මහාචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මට්ටමට ඒ බිබ්ලියෝග්‍රෆර් කියලා ස්පෙෂලිස්ට් කියලා ඒ විශේෂඥ. ඒ නිසා එහෙදී හැබැයි මට විශ්වවිද්‍යාල අත්දැකීම තිබුණා. මොකද කොච්චරවත් ගැටුනේ අවුරුදු ගණනක් මම විශ්වවිද්‍යාලයත් එක්ක. ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වගේම රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කළ අවධියේ එහි පීඨාධිපතිවරයා හැටියට කටයුතු කළා. මම කැමති ඒ අවධියේ පරිපාලන ව්‍යුහය පැවති ආකාරය පරිපාලනයේදී විච ගැටලු ඒ සම්බන්ධව ඔබගේ මතකය දැනගන්න. රුණු විශ්වවිද්‍යාලයේ ආරම්භයේ ඇත්තටම මට ඕනකම තිබුණා ලංකාවට ඇවිල්ලා පරිශන කරන්නයි එතන උගන්නන ගම. ඉතින් මම ටිකක් පරක් වෙලා වෙනත් කාරණා නිසා මේ මට පත්වීම ලැබීමේ ප්‍රශ්නය මේවත් එක හැබැයි ආවා ආව එනකොටත් යාන්තම් පටන් අරගෙන නමුත් මුල ඉඳලම රුණු විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු කරන්න මට සිද්ධ වුණා. ඉතින් මේකෙදි ලොකු ප්‍රශ්නයක් ඇති වුණා මෙතන මේ මුදල් තිබුණත් ඒවා පාවිච්චි කරන්නේ නැති එක. කියන්නේ ඒක මේ අත්වසෙන් මම එනකොට පාලනය වුණේ අධ්‍යක්ෂකවරයා යටතේ. විශ්වවිද්‍යාලෙ කෙලින්ම මේ උපකුලපති කෙනෙක් හරි ඒ පිළිවෙලට නෙවෙයි. අධ්‍යක්ෂකවරු මං හිටි සුළු කාලෙත් මං වැඩි මාත් හිටියේ නෑ වැඩි කාලයක්. අට මාසයක් විතර ඊට ඒ ගණන්ට වගේ ඒ කාලේ අධ්‍යක්ෂකවරු හතර දිනකුත් මාරු වුණා. ඒගොල්ලන්ටත් මෙතන මේ ඔතන ඊළඟට මොකද්ද වුනේ මේ ඉන්න අය ඒක තමන්ගේ මේ එතන අල්ලගෙන ඉන්න අයත් එක්ක වැඩ කිරීමේ අපහසුයක් ආවා. කියන්නේ ශිෂ්‍යෝ ශිෂ්‍යයන්ට වතුර නැති වතුර හදන්නත් පරිපාලනයේ හරියට කරන්නේ මේ වෙන දෙයක් තියා රටවුණු කෑල්ලක්වත් දෙන්න එකට ලොකු අරගලයක් කරන්න වුණා. ඉතින් මට උනේ පාර මොකද්ද මේ මම උගන්නන වැඩ බොහොම පොඩ්ඩයි කරන්න උනේ පරිපාලනයේටම යෙදෙන්න වුණා. පරිපාලනයත් නිකම්ම පරිපාලනයක් නෙවෙයි සටනක් වගේ. කියන්නේ ඒ මොකද මුලින් පටන් ගන්නකොට දැන් ඔතන මේ මේ රුණ විශ්වවිද්‍යාලයේ තිබුණේ ඇත්ත වශයෙන් මොකද මේ කන්දක එළිය කන්දේ වැස්සට උලකට තෙමෙන තැනක එතකොට ඒකේ කාර්යාලයෙම තිබුණේ මැදවත් හරිය මැදවත්තේ එතකොට ප්‍රධාන කාර්යාලයෙම තිබුණේ දැන් මේක උනේ මෙතන යම්කිසි මේ කලාංශයට ඒ කාලේ මම හිතන්නේ කලා කියලා කියන්නේ ඒ අංශයට විද්‍යාංශයට විද්‍යාංශය තිබුණේ මැද්දවත්තේමයි ඒ කාර්යාලයේ. දැන් කලාංශයට එන දේවල් විද්‍යාංශي ගන්නවා. එතන මහා පොර බැදීමක්. ඉතින් උතන මේ ඇත්තට මම සාමාන්‍යයෙන් කොළඹ ඉඳලා ඊයේත් කොළඹ ඉඳලා හැමදාම ඒ නතර වෙන්නත් නැතුව. ඉතින් ඔය 8 මාසෙට ලොකු අරගලයක් කරන්න වුණා විශ්වවිද්‍යාලයේ මේ කලාංශේ ස්ථාපිත කරන්න. එතකොට ඇත්ත වශයෙන් ඒ කාලේ හැටියටත් මේ ශිෂ්‍යෝ වර්ජනය කරන තරමට ආවා. ඉතින් මං කරේ මොකද්ද මේ ශිෂ්‍ය පිරිසක් පත් කරගෙන ඒගොල්ලොන්ගේ කට්ටියක් හැමදාම උදේට මං මේ කොළඹ ඉඳලා ගිය හැටි 10ට වගේ යනවා. ඒගොල්ලෝ එක්ක කතා කරනවා අද වතුර ලැබුණාද? අද මේ පන්ති මේවා වුණාද? ඒ මේවා ඒ තියෙන ප්‍රශ්න කතා කරනවා මිසක් ඊට වැඩි දෙයක් කරන්න බෑ. කොහොම වුණත් ශිෂ්‍ය වැඩ වර්ජිනේ කරෙත් නෑ. ගුරු මණ්ඩලයත් හුඟක්ම මේ මේ සහයෝගයෙන් වැඩ කරා. වැඩන කරේ පරිපාලනය තමයි. පරිපාලනේ ඉතින් ඒ කාලේ අත් වශයෙන් මේ දැන් මේ මහත්යත් ඉන්න කොහෙද? එක මහත්යෙක් හිටියා මේ මේ අන්තිමට හිටියේ එක්කෙනාගේ නමත් දැන් මතක නැහැ. එයා අපි කැලණි විශ්වවිද්‍යාලංකාර විශ්වවිද්‍යාලේ එකට වැඩ කරපු මහත්මයෙක් අධ්‍යක්ෂක වෙලා ආවා. නම ඉතින් කමක් නැහනේ. මේ මං හිතුවා එයාත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මෙතන මොකද්ද කරන්නේ? එයා ළඟට කිට්ටු වෙන්න දෙන්න අපි මේ හොඳට අඳුර ගන්නත් මේ ලේඛකාධිකාරී. එයා තිරයක පිටිපස්සේ තියාගෙන ඉතින් මට ওই බලෙන් ගිහිල්ලා මේව කරන්න ඕනේ නැහනේ. මම පස්සෙම කරේ මේ ඇත්තසින් සේරම ස්ථාපිත කළා මං මේ මොකද්ද ඔකට කියන්නේ අර මණ්ඩලයක මේ ප්‍රතිපාදන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රතිපාදන කොමිසමේ හේව හේවගේ නෙමෙයි ඒ වගේ වගේ නමක් තිබුණු මහත්තයෙක් හිටියා කවුද ආචාර්ය මහාචාර්යවරයෙක් එයාට කිව්වා මට මෙතන දැන් වැඩ කරන්න බෑ මාව නිදහස් කරන්නයි කියලා. ඉතින් ඒ පාර මොකද කරේ අඩුපාඩු සේරම අපි පිරෙව්වා. සිංහලාංශයට විනී විතාරණ මහත්තය දෑවා ඉතිහාසාංශයට මම හිතන්නේ අර දැන් නම් මතකෙන්නේ නැහැ. එහෙම සේර්වාංශ උගාක් තුරට සාමාන්‍යයෙන් හිටියේ පළවෙනි උපාධිය කට්ටිය. ඒවා උපාධි කියන්නේ මේ පශ්චාත් උපාධියක් තියෙන අයගෙන් පිරෙව්වා. පිරවල ඉවර එයා ඇහුවා මට තව ටිකක් කාලක් ඉන්න ඉතින් මං කිව්වා දැම්මනම් <laughs> ඒ වුණොත් හොඳයි කියලා එතකොට එතනින් ඉවරයි. ඉතින් පරිපාලනේ ප්‍රශ්න උනේ ශිෂ්‍යයොත් නෙවෙයි ගුරු මණ්ඩලයත් නෙවෙයි පරිපාලනයත් එක්ක. මං හිතුවා මේ මේ සටනෙන් ඇති වැඩක් නැහැ කියලා ආපහු යන යන එක වඩාත් හොඳයි කියලා. නැවතත් ඔබ ඇමරිකාවටද යන්නේ? වාසනාවට මට එතන ගියාම ආයෙත් දුන්නා. ඔව් නැත්තම් එතන ලේසි නෑ. ඒ මොකද මගේ උපාධියත් ඉවර කළා තිබුණේ. ඒ මොකද සාමාන්‍යයෙන් එතන දෙන්නේ මේ උපාධිය කරනකම් විතරයි මේ අර වීසා මේ හිටින්නේ. මම හිතන්නේ මම මට එතකොට ඒ අර පුරවැසිකමට ඉස්සෙල්ලා එකක් දෙනවා මොකද්ද ග්‍රීන් කාඩ් ද මොකද්ද කියන එක. ඒක තිබුණාද කොහෙද? තිබුණා වාසනාවට මේ මම වැඩ කර ඒ පුස්තකාලේ. මේගොල්ලෝ කැමති වුණා අපව ගන්න. ඒ වගේම මේ සංස්කෘති සංගරාව අපිට මතකයි යම් කිසි කාලයක මේ රජයේ ප්‍රතිපාදන යටතේ පළ වුණා. ඒ කාලේ මේකයි මේ අපේ දැන් මේක සංස්කෘති පටන් ගත්තු එක්කෙනෙක් තමයි මාත් එක්කම එස්.ජී. සමරසිංහ කියන මහත්මයා. තියා අපි කරලා මං 70 ගණන් වල 68 ඉද කොයිද 67 ඉද කොයිද යනකොට ඒගොල්ලෝ තමයි කරේ. කියන්නේ කටයුතු කරේ සේරම. හැබැයි මාස දෙකක් මාස නෙවෙයි අවුරුදු දෙකක් විතර යනකොට කඩා වැටුණා. ඒක කරගන්න බැරුව. ඒ පාර හුඟක් කල් එහෙම තිබුණා. ඒ පාර ඒ මහත්මයාත් පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයට තාම උපාධියක් කරන්නේ. ඉතින් ඒ මේවා එක්ක පස්සේ මං කිව්වා ඇවිල්ලා පටන් ගන්නයි කියලා මේක ආයිත්. ඉතින් අවාසනාවකට එයා පටන් ගත්තේ මේක සැලසුම් දෙපාර්තමේන්තුවත් එක්ක. ඉතින් පස්සේ මම හුඟක්ම අකමැත්තෙන් වගේ මගේ අනුදැනුමක් දුන්නා. නමුත් ඔක ප්‍රශ්නයක් වුණා අපේ හිටපු සංස්කාරක මණ්ඩලයේ එකට ඇතුළත් කළා නැහැ. කියන්නේ හිටපු හුඟක් වැඩ කරපු අය දැන් ඔය සාමාන්‍යයෙන් දන්නේ නැතු ඇති කේසී පෙරේරා කියලා මාත්‍යෙක් හිටියා. හුඟක් සංස්කෘතිය වෙනුවෙන් වැඩ කරපු අය. එතකොට රෙජී රණසිංහ එහෙම හුඟක් සංස්කෘතියෙම හැදිලා සංස්කෘතියටම වැඩ කරපු අය. ඒගොල්ලෝ අතෑරලා ඒගොල්ලෝ උපදේශක මණ්ඩලයට දාලා මේ වෙන සංස්කාරක තුන් දෙනෙක්පත් වුණා. මම ඒකට කැමති වුණේ නැහැ. ඉතින් මගේ යාළුවත් එක්ක මම ටිකක් අරගල කළා. එතකොට මේ සංස්කෘතිය ඒගොල්ලෝ නව සංස්කෘතිය කියලා ගහන්න පටන් ගත්තා. සංස්කෘතිය කියන එක කීපයක් ගැව්වා. හැබැයි හොඳ ලිපියෙම තිබුණා. නමුත් අර ප්‍රශ්නේ උඩ මතභේදයක් ඇති. අපිට දකින්න ලැබෙන්නේ මම හිතන්නේ සංස්කෘතික සංග්‍රහයේ දෙවන අවස්ථාව. දෙවෙනි අවස්ථාව මම හිතන්නේ 2000 දී වගේ පටන් ගත්තේ. දැන් 2015 වෙනි ඉතින් අපි මේ විධායක මණ්ඩලයේම වෙනස් වුණා. ඉතින් අමාරු ඊටාම දුෂ්කර පිළියෙලට ගෙනියන්නේ. දැන් උනත් කොයි වෙලාවක මේක නතර කරන්න වෙයිද කියන්න බෑ. ඒ තරම් කියන්නේ මූල්‍ය தත්ත්වයයි, ලේඛක தත්ත්වයයි, පාඨක தත්ත්වයයි. ওই තුන අතින්ම අපි පිරීලා තියෙන්නේ. ඒ වුණත් තව අපේ හොඳ විධායක මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලොන්ගේ වෑයමක් තියෙනවා කොහොම හරි මේක ගෙනියන්න ඕනේ කියලා. කියන්නේ හරි. නමුත් ලේඛකයොත් නැත්තම් පාඨකයොත් නැත්තම් ගෙනියන්නත් බෑ. ඊළඟට මුදලුත් තියෙන්න ඕනේ. නිකන් ඉස්සර වගේ කරන්න බෑනේ. ජීවෝදය කියලා අවස්ථාවක් තිබුණා. ඒකෙත් ලොකු වෑයමක් කරා සුසිසිරිවදන මහත්මයා එහෙම. දැන් ඊට පස්සේ අනිත් කට්ටියත් වෑයමක් කරනවා මේක පවත්වාගෙන යන්න. දැන් ලේඛකයොත් පාඨකයොත් දෙගොල්ලෝගේම ප්‍රමාණය අඩු වෙනවාය කියන එකේ තේරුම තමයි යම් ප්‍රමාණයකින් මේ භාෂා මාධ්‍ය පාවිච්චි කරගෙන මිනිස්සු sannivedanaya යෙදෙන එකේ පොඩි දුර්වලකමක් කඩාවැටීමක් තිබෙනවාය කියන එක. ඒක ඒක එහෙම උනේ අහම්බෙන්ද මොකක්ද ඇයිද එහෙම? නෑ මේකයි. දැන් සාමාන්‍යයෙන් මම නිරීක්ෂණය කරන එකක් සිංහල ඒ තරම් තත්ත්වයක් නැති ගියා. සිංහල කියන්නේ අර මේ 56 විතර තිබිච්ච උද්ඝෝෂණ විතරක් නෙවෙයි නිදහස ලැබීමත් එක්ක මිනිස්සු තමන්ගේ භාෂාව ගැන උද්‍යෝගයක් තිබුණා. හරි. ඊට පස්සේ ගෝලීයකරණයත් එක්කම හුඟක් කට්ටිය ජාත්‍යන්තර වෙන්න පටන් ගත්තා. ඉතින් ජාත්‍යන්තර වුණාම මොකද්ද වුනේ? දැන් මම දන්නවා අයිලන් පත්‍රය ගන්න අයිලන් පත්‍රයේ හුඟක් මහාචාර්යවරු එක එක ලිපි ලියනවා. ඒවා ඇත්ත වශයෙන් ප්‍රවෘත්ති පත්‍ර ලේඛන. පරිේශන නැත්තම් සංස්කෘති මට්ටමට නෙවෙයි. නැත්තම් සංස්කෘතියත් දැන් මට්ටමක් ගැන අපිට බොහොම අමාරුයි කතා කරන්න. නමුත් අපි සංස්කෘතියෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා පරිේශනාත්මක. ඉතින් දැන් වෙලා තියෙන්නේ හුඟක් දෙනෙක් අර කැමති මේ අනිත් එක සිංහලට වැඩිපුර මේ එකක් කරලා ඉංග්‍රීසි පිපාසාවක් ඇති වුණා. ඉංග්‍රීසි කියන්නේ සුද්දගේ කාලෙටත් වැඩිය ඉංග්‍රීසි පිපාසාවක් ඇති වුණා මේ මම ජාත්‍යන්තර වෙන්නයි ජාත්‍යන්තර පාසලුයි ඔන්න කියන්නේ ඒ පිළිවෙලත් දැන් වෙනස් වෙගෙන යනවා දැන් ඒ තරම් ජාත්‍යන්තර දැන් මම ඇමරිකාවේ ඉඳලා මෙහාට එනකොට සේරම ජාත්‍යන්තර ගැන තමයි කතා කරන්නේ දැන් ඒක අඩු වෙලා කියන්නේ ඒක ඉතින් ඒ රැල්ල ආයිත් සමහර විට ස්වභාෂාවට කියන්නේ මම ඇත්ත වශයෙන් සිංහල කතා කරනකොට දෙමළ භාෂාවත් කතා කරනවා නමුත් අපි දෙමළ භාෂාවට නම් තනක් තියෙනවා උතුරු මේ දකුණු ඉන්දියාවේ සිංහල වලට තියෙන්නේ මෙහි විතරයි තනක් තියෙන්නේ ඉන්දියාවක නෑ නමුත් එක මේ එකක් ප්‍රවණතාවක් තියෙනවා මේ ඕස්ට්‍රේලියාව වගේ රටවලට සිංහල කට්ටිය වැඩි ගිහිල්ලා ඒගොල්ලෝ සිංහල අගය කරනවා මේ ඉන්න අයටත් වැඩිය මට දැනුන එකක්. ඒක නිසා භාෂා ප්‍රශ්නයක්ත් තියෙනවා හරපද්ධතියෙත් වෙනසක් තියෙනවා. කියන්නේ සිංහලෙන් ඔක ලිව්වම කවුද ගණන් ගන්න කියන වගේ තත්යකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට වඩා හොඳයි අර මේ ඔය සේරම තමයි උපාදි මේවා දාගෙන පොඩි ප්‍රසිද්ධියකුත් එක්ක මේ මොකක් හරි ඉංග්‍රීසි පත්‍රයක ලිපියක් පළ කරාම මේ මන්ද මන් මේ සිංහල පත්‍රවලට දානවත් බන්දා නමුත් ප්‍රවෘත්ති පත්‍ර මට්ටමින් එහාට මේ පරිශන යන්නේ නැති බව පේනවා අදත් අපි සම්භාවනා වැඩසටහනට එක්කරගත්තේ අමරදාස වීරසිංහයන්. ආචාර්ය අමරදාස වීරසිංහයන් ඉතා වයෝවෘද්ධ තත්වයේ පසුවන්නෙක්. එතුමාට අපි නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අද සම්භාවනා වැඩසටහනෙන් සමුගන්නවා ඔබ සැමට සුබ දවසක්.